සඳහා අපි ශක්ති ප්‍රමාණෙන් ඒකට අනුග්‍රහ කරනවා අපි ඒකට සප්පාය කරනු සැප සාධනීය කරනු සලසලා දෙනවා ඒක හොඳ සත්පුරුෂ වැඩක් ඉතින් ඒක සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ දාසනේ පස්චිම භවික ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් ඒ වගේ කලාතුරකින් හරි අපිට ඒ පූර්ණ කාලීන යෙදී භාවනා කළ යුතු වෙලාවේ ඒ භාවනාවේ සාර්ථකත්වය උදෙසා ඒ සඳහා දැක්විත අනුග්‍රහ නම් කරලා තියෙනවා. ඒ නම් කරන දේවල් වලින් හැමදාම වගේ අපි මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට මතක් කර ගන්නවා වැදගත්ම දේ නැත්නම් පළවෙනිම අනුග්‍රහය අනුග්‍රහිතය තමයි සීලය. ඒ නිසා හැම කෙනෙකුම මෙතෙන් ඩාට පස්සේ අපි සීලේ නගාසිත වීමක් කරනවා. නැත්නම් අපි තිබුණට වැඩිය හොඳ සීලයක පිළිහිටවලා හිත අලුත් කරලා දෙනවා. අලුත් කරගන්න පසුබිම සකස් කරලා දෙනවා. ඒ වගේම අහල පාලේ ඉන්න කට්ටිය සිල්වතුන් බවට පත් කරනවා. ඒකට අපි හිත සීලෙන් අලුත් කරගෙන සිල්වතුන් පිරිසක් එක්ක ඉන්නේ. ඒ වගේම අපි ඇසුරු කරන්නේ භාවනා මධ්‍යස්ථාන දාන ශාලා ආරණ්‍ය සීනාසන වනපන්ත සීනාසන ගස්මුල් ඒ හැම එකකින්ම හිත අලුත් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ නිසා සීල අනුග්‍රහිතය ඊ타මත්ම වැදගත් ආධ්‍යාත්මික දියුණුවට ඉතින් මේක ඇත්තටම මේ ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක ඉන්න අපට වචන සුවල්පයකින් විස්තර කරන්න පුළුවන් වුණාට බටහිර ඇදිච්ච කෙනෙකුට කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ ඒගොල්ලෝ කියන්නේ මේක සත්‍යයක් නම් මේක විද්‍යානුකූල දෙයක් නම් Taman කොතනක හිටියත් මේක අත්දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකටද සීලයක්? අපි කෙලිම භාවනා මධ්‍යස්ථාන ගියාම ඔක්කොම හරියයි කියලා. නමුත් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ Taman එවැනි සීලේක සැදී පැහැදී සිට නොගෙන කොච්චර උග්‍ර විපස්සනාවක් කරත් කොච්චර දක්ෂ ගුරුවරයෙක් ඇසුරු කරත් කොච්චර සාර්ථක කමඨහනක් වැඩුවත් yaadෙන්නේ නැහැ ශීලයක අනුග්‍රහ නොලැබී. ඉතින් ඒ නිසා අපි අපේ දන්න ක්‍රමයට හැම වෙලාවෙම ශීලයක පිටලා පටන් අර ගන්නවා. ඉතින් ඒක ඒ භාවනා කාලේ පුරාවටම කඩා බිඳ ගන්න නැතුව, මැල වෙන්න දෙන්නේ නැතුව, කබර වැටෙන්න දෙන්නේ නැතුව, සිදුරු සහිත වෙන්න දෙන්නේ නැතුව, කැටි බිඳී යන්න දෙන්නේ නැතුව අරසා කරන එක සාමූහික වශයෙන් සීල් ගත්තට පුද්ගලික වැඩක්. ඉතින් ඒක මෙතෙන්දී අපි මතක් කරනවා. ඊට පස්සේ සුතානුග්‍රහිතය කියලා එකක් තියෙනවා. භාවනා කරන ගමන් නැවත නැවතත් ඒ සාස්ෘණ වහන්සේට අහුම්කම් දෙන්න ඕනේ. ශරුවචනාංශයට අහුම්කම් දෙන්න ඕනේ. ඒක පළපත ගොයමකට පැන් හිනවා වගේ ගොයම වැඩිවීමට, භෝගේ වැඩිවීමට අවශ්‍ය කරන දෙයක්. ආන් මේ විදිහට සුතානුග්‍රහිත පිණිසයි අපි මේ දවසේ පැයක් විතර අනුග්‍රහිතයක් වශයෙන් භාවනා ධර්මදේශනා පැයක් ඇති කළ දීලා තියෙන්නේ. ඉතින් ඒකට අපි කියනවා සුතානුග්‍රහිත කියලා. ඉතින් ඒක තමයි අපි මේ පැයේ කරන වැඩේ. ඊගාවට අපි ඒ වගේම කරනවා සාකච්ඡා අනුග්‍රහිත කියලා එකක්. ඒ කියන්නේ භාවනා කරනකොට ඒ ලැබෙන දේවල් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා කියලා කියන්නේ බණක් කියනකොට අහගෙන ඉන්න වගේ එකක් නෙවෙයි. තමනුත් ප්‍රශ්න අහනවා. දෙපැත්තට ධර්ම සාකච්ඡාවක් කියනවා. ඒකත් අපේ ශාසනයේ ඉස්සර ඉඳලම තිබුණු වටිනා දෙයක්. අනිකෝ සෑම ශාසනයකම තිබුණේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියන දේ අහගෙන වැඩ කරන්න ඕනේ දෙයියන් කතා කරන්න අවස්ථාවක් නැහැ. සාකච්ඡාවක් නැහැ. කියන දේ අහලා කීකරුවක වැඩ කරපන් කියලා. මේක එහෙම නැහැ. තමන් භාවනා කරන ගමන් තමන්ට ඇති වෙන යම් ප්‍රශ්නයක්, යම් සැකයක්, යම් කුකුසක්, යම් දෘෂ්ටියක් ඇතිවෙච්චාම ඒක ඒ විදිහෙම අපි තමන් වගේම භාවනා කරන කෙනෙක් හෝ ඊට වැඩි මාල්ලෙක් ලම්බීප කරගෙන බණ මේ ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්ම සාකච්ඡාව සර්වචන් වහන්සේ පුදුම විදිහට අගේ ආඩම්බරයක් කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒක පෙන්වන්නේ මුළු ශරීරෙම ව්‍යායාම වෙන ව්‍යායාමයක් විදිහට. ඒ නිසා යම් කෙනෙක් ධර්ම සාකච්ඡාවක ඉඳලා ඉන්නවනම් මුළු රාත්‍රියක් ගත කරන්න පුළුවන් කවදාකවත් නිදිමතක් වෙන්නේ නැහැ. ඒ තරම්ම ඒක හිතගත වචන ඔක්කොම ක්‍රියාත්මක කරන දෙයක්. ඉතින් මේ ධර්ම සාකච්ඡාව හරහා හරි සජීවීව සජීවීව තමන්ගේ ආධ්‍යාත්මය නැත්නම් භාවනා ජීවිතය හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ලද්දලද වෙලාවේ බණ භාවනා කරන්න අතර මේ ආකාර ධර්ම සාකච්ඡා පැවැත්වීම කරනවා. අද අපි දවල් මේකක් කරා. මේ අපි කතා කරේ කතා කරන්නේ සූත්‍ර අනුග්‍රහිතය පිළිබඳව. ඒ සූත්‍ර අනුග්‍රහිතය අනුවයි බහුසුත භාවය ලැබෙන්නේ. සෝතානුග්‍රහිතේ අනුමයි පොතේ දැනුම ලබන්නේ. සෝතානුග්‍රහිතේ අනුමයි ඇසු විරෝතෙන් අපි ලබා ගන්න. ඒ තුන සීල සුත සකච්ඡානුගහිත අනුයි අපිට සමත භාවනාවක් විපස්සනා භාවනාවක් නැත්නම් සමත අනුගහිතයක් විපස්සනා අනුගහිතයක් කරන්න පුළුවන්. එනේ එතකොට ඒක පස් ආකාරයකින් තන වඩා ගත්ත අනුග්‍රහ කරපු සංග්‍රහ කරපු ජීවිතයක් බාටපත් වෙනවා. ඉතින් සුතානුගහිතේ පිනිස සරුවචනාංශයේ දේශනා කරලා කොටසක් අපි හොඳයි කියලා හිතන කොටසක් ඉදිරිපත් කරගෙන අපි ඒක ඉදිරිපත් කර ගන්නවා සරුවචනාංශයේ ළඟට වඩම්ම ගන්නවා වගේ නැත්නම් ධර්ම රත්නය ළඟට වඩම්ම ගන්නවා වගේ ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ භාවනා වැඩමුළුවේ මේ ඉදිරිපත් කරගන්න ධර්ම දේශනා සඳහා අද උද්දෘත පාඩේ ගත්තේ ওই පාඩේ උද්දෘත කරගත්තේ සර්වඥ දේශිත සත්පුරුෂ සූත්‍රය. ඉතින් මේ සත්පුරුෂ සූත්‍රය සූත්‍ර දේශනාව නැත්නම් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒට අමතරව පොඩි වචන කීපයක් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අපි අද ඉන්නේ 76 වෙනි භාවනා වැඩමුළුවේ. මේ සූත්‍රයමයි අපි 74 සහ 73 කියන වැඩමුළුවට ගත්තේ. ඒක නිසා මේ සූත්‍ර දේශනාව නැත්නම් මේ සත්පුරුෂ සූත්‍රය පිළිබඳව යම් කිසි කෙනෙකුට වැඩිදුර අධ්‍යාපනය කරන්න ඕනේ නම් ඊයත් 73 74 භාවනා වැඩමුළු වල දැනට වාර්තාගත වෙලා තියෙන ධර්ම දේශන ඇහුවොත් මේ වැඩමුළුවේදී අතපහුවෙන යමක් තියෙනවා නම් ඒ ඌණ පූර්ණේ සිදුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි අනිත් පැත්තකුත් තියෙනවා. එකම දේ වගේ කියවිලා තියෙන කියලා කම්මැලි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒක අහන්නම කියලා මම කියන්නෙත් නැහැ. අහන්න එපයි කියලා කියන්නෙත් නැහැ. ඒක නිසා මෙතනදී මේ 76 වෙනි වැඩමුළුවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අර 73 74 වැඩමුළුවලදී සාකච්ඡා කරගන්න බැරි වෙච්ච ඒ සූත්‍රයේ අවසාන කොටසට වැඩි එළියක් වටන විදිහට ධර්ම දේශනාව පවත්වන්නයි. හැබැයි ඒ ටික ගැඹුරු. ඒ සූත්‍රයේ අවසාන කොටස ගැඹුරුයි. ඒ නිසා එතනින්ම පටන් ගත්තා වෙන විදිහට කියනවා 70 හතරවෙනි වැඩමුළුවේ නැත කරපතනින් පටන් ගත්තා නම් මෙතන ඉන්න අලුත් අයට සමහරටක කොන අල්ලා ගන්න බැරි වෙන්න ඉඩ තිබුණා කලපා ගන්න බැරි වෙන්න ඉඩ තිබුණා ඒක නිසා මට හිතුණා මේ වැඩ පිළිවෙලට වැඩමුළුවට ඉස්සලාම ආපු කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන විදිහට මුළු සූත්‍රෙම සංග්‍රහ වෙන විදිහට දේශනා පවත්වන්න දේශනාවලිය පවත්වන්න හැබැයි අර 73 74 වැඩමුළු වලට සම්බන්ධ වෙච්චව අපි ඉක්මනට ඉක්මනට ගෙවම් කරනවා. ගෙවම් කරලා වේලාව ගන්නවා. අර සූත්‍රයේ අවධාන කොටස් වලට වැඩි සැලකිල්ලක් සහිතව මේ වැඩමුළුවේදී සාකච්ඡා කරන්න. ඉතින් කෙසේ නමුත් අපි මේ අද ඉදිරිපත් කරගත්තේ ඒ සප්පුරුෂ සූත්‍රයේ 73 මතක් කරපු 74 වෙනි වැඩ පිළිවෙත් පටන් පටන් අර ගන්නකොට මතක් කරපු ආරම්භක පාඩයක්. ඒකෙන් පුළුවන් මේ ආරම්භක පාඩයෙන් පුළුවන් මේ ਸਰවචන් වහන්සේ අපේ අවධානය අපේ මානසිකාරය යොමු කරවන්න හදන්නේ මොන වගේ දෙයකටද කියලා සාමාන්‍ය සදාචාරාත්මක ප්‍රශ්නකින් ආචාර ධර්ම ප්‍රශ්නකින් ජන විඥානමය ප්‍රශ්නකින් අපි ගන්නවා මාතෘකාවට. අපි මාතෘකාවට අවතීර්ණ වෙන්නේ සාමාන්‍ය දන්න ප්‍රශ්නකින්. හැබැයි ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සුද්ධ කරමින් සුද්ධ කරමින් තාම ගැඹුරකට සර්වඥාන්සේ ගෙන යමින් මේ සත්පුරුෂ අසත්පුරුෂ ભેදේ අපි ළඟ තියෙන යම් යම් ගතිගුණ අනුව අපිට ලැබෙන භව සම්පatti අපිට ලැබෙන උපදී සම්පatti අනුව ඒ එකම ගුණේ සත්පුරුෂව කල්පනා කරන හැටිත් අසත්පුරුෂව කල්පනා කරන හැටිත් අසත්පුරුෂ ගුණයට කල්පනා කරොත් අයෝනිසමංච කාට වැටෙන හැටිත් ඒකම සත්පුරුෂ කරගෙන යෝනිසමංස්කාරයට වට ගන්න හැටි යෝනිසමංස්කාරයට වට ගත්තොත් එයාගේ භාවනාව බොහොම ඉක්මන් වෙන අතර ලෝකයාටම ගුණ සුවඳක් පැතිරෙනවා. ඒකම අසත්පුරුෂ කරගත්තොත් තමන්ගේ භාවනාවත් එතනම් මෙට්ටයි වෙන අතර එතනම ටැග් ගහින අතර ශාසනයටත් ගඳගස්සILLක් කරනවා. ඉතින් මේ දෙක අතරේ සත්පුරුෂ සත්පුරුෂ ભેදේ අපි මැද ඉන්නේ. අපි තුන් ගොඩාක් වෙලාවට නොදැනුවත්කම නිසා ඒ අසත්පුරුෂ ගුණ මතුවෙනවා. හැබැයි දන්නවනම් බුද්ධ ආදී උතුමන් වහන්සේලා නීච කළා කතා කරලා තියෙනවා, පහත් කළා කතා කරලා තියෙනවා කියලා දන්නවනම් ගුණයට කැමැති, ශාසන අලංකාරයට කැමැති කෙනාට බොහොම ලේසියෙන් ඒක ගලවලා දාන්න පුළුවන්. අනේ අපි දන්නේ නැහැනේ මෙච්චර කාලේ. දන්නවනම් මේක අපිට අයින් කරගන්න තිබුණා නේ කියලා හිතන හිතවිල්ලට කරන අනුග්‍රහයක් තමයි මේ සූත්‍රය. එහෙම නැතුව මේ මේක ඇහුවයි කියලා ඔක්කොම ආපු ආපු කෙනාට මේකේ පොරොදෙන් ලැබෙයි කියලා කියන්නත් බෑ. මේ සූත්‍රය අහලා බණින පිරිසක් හැදෙන එකත් බලකන්න බෑ. මේ බුදු වගේ බුදුහාමතුරු වගේ කෙනෙක් කොහොමද මේ අනික් ලෝකයා මෙච්චර හොඳයි කියන දෙයකින් පවා අසත්පුරුෂකම් මතු කරලා පෙන්නන්නේ කියලා කෙනෙකුට පටලවා ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරලා මේ භවයේ පුරා අපට ලැබෙන මේ භව සම්පatti උපදී සම්පatti එහෙම අපි කියන්නේ පෙරකල පින කියලා જાතියක් තියෙනවනේ අපි ගාව. අන්න ඒ ධර්ම පවා ඒට කරන ලද කුසල කර්මයක ප්‍රතිඵලයක් ලැබිච්ච ධර්මයේ පවා වරදොල පිටියොත් අසත්පුරුෂ වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට දිගටම කඩුවක් ගිල්ල කෙනෙක් වගේ දැලිපියකින් කිරි කන්න කිය මිනිහෙක් වගේ ඉති අමාරුව වැටෙනවා. දැලිපියෙන් දෝෂයකටවත් කිරි වල තියෙන දෝෂෙකුත් නෙවෙයි. නමුත් දැලිපිය නෙවෙයි කිරි කන්න ගන්න. ඒකට තියෙන වෙනම උපකරණයක්. අන්න ඒ වගේ වඳුරට දැලිපිය වුණා වගේ කිරි කන්න ගියා වගේ කපා ගන්න. ඉතින් ඒක නිසා බලනකොට මේ අසත්පුරුෂ ධර්ම සහ සත්පුරුෂ ධර්ම අතර අනවබෝධය උගත්කම කියලා වෙනසක් නැහැ. ඥාන පිළිම කියලා වෙනසක් නැහැ. පැවිදි උපවිදි කියලා වෙනසක් නැහැ. බාල මහලු කියලා වෙනසක් නැහැ. පොහසත් කියලා වෙනසක් නැහැ. හැම පන්තියකම හැම තරාතිරකම මේ අසත්පුරුෂ ගතිය තියෙනවා. ඒක නිසා ඒක දැනගත්තට පස්සේ Tamanḍ අවස්ථා දෙකක් ප්‍රයෝජන දෙකක් පැතිකඩ දෙකක් ලැබෙනවා. එකක් තමයි මේ මිනිස්යාගේ අසත්පුරුෂ ගතිය නිසා Tamanḍ කොච්චරක් මේ මිනිස්යා කෙරේ අප්‍රසාදේ පළවෙනවද? ඒ පළවීම අනුව මංගල කාරණාවල් මතු කර ගන්න පුළුවන් අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම සහ සත්පුරුෂයන් ඇසුරු කිරීම සම්බන්ධයෙන් මෙවැනි කෙනෙක් එක්ක ඇසුරු කරන්න යන්න එපා. අසුචි වල මිනිමුතු මැණික් නැහැ. අසුචි මිලිකලා මිනිමුතු බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට අසුචි අසුචිමයි කියලා අසේවනාච බාලාණං එතන බාලයේ වශයෙන් සඳහන් කරන අසත්පුරුෂයව පැත්තකට කරන්න පුළුවන්. දෙක අනුමාන ක්‍රමයට හිතා ගන්න පුළුවන් මයි ළඟත් මේ අසත්පුරුෂකම තියෙනවා නම් මටත් මේ වගේම අනුන්ගේ අප්‍රසාදේ පළ වෙනවා. මිනිස්සු කිව්වට නැති වුණාට මේක තේරුම් ගන්න රහත් වෙන්න ඕනේ ඕනම කෙනෙකුට මේ අසප්පෘසි ගුණේ තේරෙනවා. බුදුහාමුදුරුව අපකදී අනුකම්පාවෙන් මේක ඉස්මතු කරලා පෙන්නුවට මේක තේරුම් ගන්න භාවනා කරන්න ඕනේ මේක සමාජ ධර්මයක්. ඒ නිසා මයි ළඟත් ඒක තියෙනවා. තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම වැඩ කරන්න ඕනේ ඒ මම අනුන් කෙරෙහි අසප්පෘෂ ධර්මයක් දැකලා දුක් නැදකින් කියනවා වගේ මයි ළඟ සත්පුරුෂ ධර්මයක් තියෙනවා මටත් ලෝකයා දුක් නැදකින් කියලා කියනවා නිසා මටත් හැදෙන්න හොඳ පාඩම් අන්නේ විදිහට අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙලා බාලයන්ගෙන් වෙන් වෙලා ජීවන රටාව සකස් කර ගැනීමටත් මේ ගුණය අපට උදව් වෙනවා ඒක අනුමාන ක්‍රමයට මාළඟ මේක නොවීමට මම මේ සූත්‍ර ධර්ම අහලා මයි ළඟත් එවැනි ගුණ තියෙනවා අයින් කරන්න ඕනේ කියලා සත්පුරුෂ අසත්පුරුෂ ભેදේ දැනගෙන Taman හැදෙන අතර තව ඉස්සරහට බණක් අහපු කෙනෙක් සහ නාහපු කෙනෙක් අතර තියෙන ගුණය දැනගෙන අහපු කෙනෙක් වශයෙන් එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ විදියට පිරිසුදු වෙන්න කිසිම කෙනෙක් පමා නැහැ. දැන් වයසට ගියයි කියලා, දැන් මම පැවිදි වෙලයි කියලා, එහෙම නැත්නම් මම ඉතින් වෙච්ච වැරද්ද පිළියම් කරන්න බැරි එකක් කියලා නැහැ. ඔක්කොම චෛසික ධර්ම කාරණාව තේරුම් ගත්තොත් ඊගාව චිත්තක්ෂණයලා හැදෙන්න පුළුවන්. මේ හැදෙන්න පුළුවන් කෙනාට තමයි අපි යෝගාවචරය කියලා කියන්නේ. නැත්නම් මේ වෙලිච්ච දර කඩක් වගේ නමා ගන්න බැරි රළු පරළු කෙනෙකුට මේ ධර්මයක් ඇහුවට එච්චර මීරියාවක් රසක් කෙන එකක් නැහැ. නමුත් අපි ਸਰවචනාචේ ඉදිරිපිට ධර්මයේ ඉදිරිපිට යටහත් පහත් වෙන්නයි නියතමානී වෙන්නයි මේ ධර්ම ඉදිරිපත් කරන්නේ. ඉතින් යනෝ බලනකොට සරුවචනංශ ඉස්සල්ලාම මේ සත්පුරුෂ සත්පුරුෂ ભેදී පෙන්නඳ අරගන්නේ එවකට ඉන්දියාවේ පැවතිච්ච කුල ભેදී. සරුවචනංශේ සඳහන් කරලා තිනවා ඉද බික්කවේ බික්කු අසත්පුරුෂෝ උච්ච කුල පබ්බජිතෝ හෝති. යම් කිසි භික්ෂුවක් උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙනවා. එතකොට පැවිද්ද නිසා සාමාන්‍ය ලෝකයට සලකනවා. උසස් කුලයේ නිසාත් සාමාන්‍ය ලෝකයාට සලකනවා. මොකද ලොකු අභිනිෂ්ක්‍මණයක් නේ. නමුත් ਸਰවචනාංශය අසත්පුරුෂයි කියලා කියනවා. උසස් කුලයකින් ඇවිත් පැවිදි වෙච්ච අසත්පුරුෂයා කියලා තමයි මාතෘකාව පටන් අරගන්නේ. ඊට පස්සේ මේ උසස් උච්ච කුලාපබ්බජිතා අසත්පුරුෂෝ බික්කු. නැත්තම් අසත්පුරුෂෝ උච්ච කුලාපබ්බජිතා බික්කු. ඒක පේනවනේ මේ උච්ච කුලා කියලා කියන්නේ එරබිනට හම්බෙච්ච උසස් කුලේ. ඒ වගේම ලොකු නේදා පරපුරක් ලොකු වස්තු සම්භාරයක් අතහැරලා පැවිදි වෙන්නේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සෙත් ਸਰවචනසේ නම කියලාන ගන්නවා සප්පුරුසයි කියලා. ඇයි එහෙම කියන්නේ? සෝ ඉතිපටි සංචිකති අන්නේ බුදුහාමුදුරන් වාදී උත්තමයන් වහන්සේලා විසින් අසත්පුරුසයි කියන මනුස්සයගේ කල්පනා ක්‍රමය මෙන්න මෙහෙමයි. ඒකෙන් තමයි අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. එයි බුදුරජාණන් වහන්සේ මෙවැනි කෙනෙකුටත් උසස් කුලවාදී කෙනෙකුටත් පැවිද්දෙකුටත් අසත්පුරුෂයි කියලා කියන්නේ එයා කල්පනා කරනවා අයංකෝමි උච්ච කුලාපබ්බජිතා මං ඇවිල්ලා මේ හිඟනකමට ඔක්කා සල්ලි නැතිකමට ඔක්කා කෑම හොයාගෙනත් පැවිදිච්ච කෙනෙක් නෙවෙයි මම උසස් කුලෙන් ඇවිල්ලා පැවිදිච්ච කෙනෙක් මෛත්‍රික මහානදම් කරන අපේ ස්ථානයේ අපේ නිකායේ අපේ පාර්ශ්වෙන අනෙක් මිනිස්සු පහත් කුලයේ අය ඒ නිසා මේ පැවිද්දන් අතර මං උසස්. අනික් පැවිද්ද පහත් කියලා පැවිදුණාට පස්සේ කුලයේ ඉස්සරහින් තියාගෙන අත්තානුක්කංශේච පරංගම් බෙහෙති. Taman උසස් කළ සලකනවා අනු පහත් කළ සලකනවා එපමණකින් එයා අසත්පුරුෂ වෙනවා. එපමණකින් අසත්පුරුෂ වෙනවා. ඉතින් ඒක නිසා මේ ਸਰවචන් වහන්සේ එවකට ඉන්දියාවේ පැවතිච්ච බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍ය කියන ඒ කුල ભેදය පහත් කළ සලකෝ කෙනෙක්. සර්වචනාංශි වගේම ඒ යුගයේ එනකොට ඒ දැන් අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඉන්දියාව පැවතිච්ච යුගයේ එනකොට මේ කුල ભેදයේ තිබෙන බරපතල නියත වාදේ කැඩෙන වෙලාවක්. සර්වචනාංශෙත් ශාස්ත්‍රීය කුලයකින් ඇවිල්ලා ශාස්ත්‍රීය කුලෙ කීකී අතහැරලා ගිහිල්ලා බුදු වෙලා ලෝකේ අලුත් ආගමක් පිහි කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම. ඉන්දියාවේ ඒ වෙනකොටම හිටියා තවත් ඒ වගේම ශාස්ත්‍රීය කුලයකින් නික්පිලා පැවිදි වෙච්ච මහාවීර කියලා අපි නිගණ්ඨනාත පුත්ත කියන ඒ ශාස්ත්‍රුන් වහන්සේත් බුදුහාමරගේ සමකාලීනයේ ඒ ශාස්ත්‍රීය කුලයෙන් ඇවිල්ලා ගිහිගේ අතහැරලා ඇවිල්ලා කුල ભેදයට පහර ගැහුවා. කුල ભેදේ හොඳ දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා එවකට මේ බමු බමුණු මත ධාරී බහුණන්ගේ පැවතිච්ච අධිකාරිය ශස්ත්‍රියන් විසින් අභියෝගයට ලක් වෙච්ච යුගයක්. ඒ නිසා ශස්ත්‍රීය කුල වංශිකයෝ කුල ભેදේ අවශ්‍ය නැහැ. කුල ભેදේ කියන්නේ මනුෂ්‍යයන් අතර තියෙන තිරිසන් ගතිය, බලු ගතිය, සුනක ගතිය. අයින් කරන්න ඕනේ කියලා මේ ශාස්ත්‍ර ශාස්ත්‍රඥයන්ස දෙනමක් පහළ වුණා. ගෞතම සර්වජන් වහන්සේ මේ මහා වීරත්. නමුත් බුදු වුණාට පස්සේ නැත්තම් මේ ලෝකෙට ඉපදිලා සිද්ධාර්ථ කවතු වුණාට පස්සේ කාරණා කාරණා තේරුම් ගත්තට පස්සේ කුලබේද ප්‍රතික්ෂේප කරාට මේ ලෝකෙට එන්නේ ඉස්සෙල්ලා පස්මහ බැලුම් බලනකොට ඉපදුනේ උච්චම කුලේ. ජාතිය, දේශයේ කුලේ මව තෝරනකොට උසස්ම කුලේ පැවිදි වෙලා තමයි කුල බීජයට පහර ගැවෙන්නේ. ඒක මුද්‍රජනාංශගේ එක ප්‍රයෝග ඥානයක් උන්වහන්සේ පහත් කුලේ පැවිදි වෙලා කුල බීජ පාර ගැව්වන ඒක ද්වේෂයට කරන දෙයක් කියලා හිතන දිවා. මොකද උසස් කුලයක ඉපද වෙලා රජය සැප විඳලා අතහැලා ගිහිල්ලා මේ කුල බීජ නිසා ඇති වෙලා තියෙන මේ මිනිසුන් සූරා කෑම මිනිස්සෙක් තා මිනිස්සෙක් පහත් කොට සැලකීම කිසිසේත්ම බුදුරජාණන්සේ අගය කරේ නැහැ. උන්වහන්සේ අගය කරේ න චච්චාවසලෝ හෝති න චච්චා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා උපත්තියෙන් වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් නැත කරන වැඩවලින් තමයි කෙනෙක් තමන්ගේ බ්‍රාහ්මණකම හෝ වසලකම පෙන්වන්නේ ඒ අනුව බලනකොට යම් කිසි කෙනෙක් පැවිදි වුණාට පස්සේ ආදී එහෙම නැත්නම් අපි නිකන් ලාවට වගේ ගනිමු යෝගාවචර කෙනෙක් වුණාට පස්සේ මේ කුල ભેදේ නිසා තව කෙනෙක් කුස් කරලා පහත් කරලා සලකනවා නම් ඒක වසල ගතියක් අසත්පුරුෂ ගතියක් පාපතර ගතියක් බාල ගතියක් එවැනි දෙයක් තියෙනවා නම් එවැනි කෙනෙක් ඉන්න සමාජයක භාවනාව හරියන්නේ නැහැ. එයා නිතරම ભેදයක් සලකනවා. තාරාතිරම් සලකනවා. ගෙදරින් කෙනාපු ගිහි ගති, ගෙදරින් කෙනාපු නරුම ගති, පහත් ගති මේ සබේතලේ පවත්තන්න ගියාම හැමතැනම ප්‍රශ්න. ඒක නිසා අපේ සංස්ථාවේ ඉර තියෙනවා කිසි විටකත් ගුරුකෝල දෙපක්ෂය අතර කුල ભેදය එහෙම නැත්නම් ඒ තාරාතිරන් නොසලකා කටයුතු කරන්න ඕනේ. අපි ඔක්කොම පැවිද්දෝ. අපි ඔක්කොම බුදුහාමුදුරන්ගේ වංශේ කට්ටිය මිස ඒ ගිහියෝ සලකන වංශ වලටයි නෑ. බුදුජානක අපිට දීලා තියෙන ශාක්‍ය වංශ කියලා නමක්. අපිට දීලා තියෙන ශාක්‍ය පුත්‍ර කියලා නමක්. අපිට දීලා තියෙන ශාක්‍ය දීතා කියලා නමක්. ඒ වංශයට ගියාට පස්සේ ආයේ තාරාතිරම් බලන්න එපා. බැලුවොත් යම් හේකින් gederin ගෙනාවු ඒ කුලවංශකම ගත්තොත් අරගෙන අනික්කත් කුලවන්ත නැහැ. මම කුලවන්තයි කියලා හිතුවොත් අසපුරුෂයි. පාපතරයි. ඉතින් ඒක නිසා පින් ඇති ඇත්තෙක් පෙරකල පිනට උසස් කුලයක ඉපදිලා ඊටත් වඩා විශාල කැපකිරීමක් කළ පැවිදිත් වෙලා නම ਸਰවචනාංශේ අසපුරුෂයි කියලා ආමන්ත්‍රණය කරනවා. මොකද හේතුව පැවිද්දන් අතර මම උසස් මම පහත් මේ කුල ભેදේ නිසා එනිසා ඒ සලකන සැලකිල්ලම කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. එයාගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිරිසුදු නැහැ. ඒක නිතරම මාන්නෙන් තෙත් වෙලා. අඩුකුලේ කියලා අනික කෙනෙකුට පහත් කළා සලකනවා. එවැනි කෙනෙකුට භාවනා හරියන්නේ නැහැ. එවැනි කෙනෙක් ඉන්න සමාජයක සාමයක් වෙන්නේ නැහැ. අපි දන්නවා ලංකාවේ කුල ભેදය 90 නිකාය තුනකට බෙදිලා ඉන්නේ. ඒ නිසා අපි මේව කතා කරන්න ගියාම මේ කුලයේ සලකලා පැවිදි කරන නිකායක ස්වාමීන් වහන්සේලාට පොදුවේ දොස් කිව්වා කියලා චෝදනාවක් එන්න පුළුවන්. නමුත් මේ සූත්‍රේ නම දන්නව කවුරුත් මේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. පැවිදි වුණාට පස්සේ කුල ભેදේ සලකනවා නම් ඒක හොඳ නැහැ. ගැළපෙන්නේ නැහැ. දැන් අපි පැවිදිලා ඉන්න නිකායට කියන්නේ රාමඤ්ඤනිකාය කියලා. රාමඤ්ඤනිකායේ තියෙන්නේ කොයි කෙනෙකුටත් පැවිදෙන්න පුළුවන් කියන විවෘත ආරාධනාව. නමුත් සමාජ ගවේෂණයක් කරපු කෙනෙක් කියලා තියෙනවා මේ නිකායවත් කවදාකවත් නිලයක් දෙන්නේ නැහැ නම්බුකාර කුලයක නෙවෙනවා. කොච්චර කුලේ හරහා වෙල්ලා කටයුතු කරත් නිකාය ලොකුට නමක් දෙන්න හදනකොට චෙක් කරලා බලනවා කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ ඒක අපේ තරමටම ලේවට බහලා තියෙන. ගිහියන් අතර විතරක් නෙවෙයි. පැවිද්දන් අතර පවා. නමුත් ඒ සමාජ දර්ශනේ එහෙම තිබුණාට ජන විඥානේ එහෙම තිබුණාට බුද්ධ දේශනාවයි මේ අපි ඉදිරිපත් කරන්න හදන්නේ. නමුත් ඒකකින්වත් මේ කාටවත් කොන අහන්නවක්වත් මේ පවතින පද්ධතියට චෝදනා කරන්නවත් නෙවෙයි. අපි මේ භාවනා කරන කට්ටිය, අපි බණ අහන කට්ටිය, බුදුන් ඇසුර කරන කට්ටිය, සංඝයා ඇසුර කරන කට්ටිය, සීලයක් රකින්න කට්ටිය අපි දැනගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ මගේ නිවන විතරක් නෙවෙයි අපි සමාජික වශයෙන් එහෙම නැත්නම් ආචාර ධර්ම වශයෙන් උත් මොකද්ද නියෝජනයක් අපිට තියෙනවා. අපි කරන වැඩ නිසා සමාජයේ තියෙන ප්‍රශ්නත් අඩු වෙන්න ඕනේ. අපි කරන වැඩ නිසා පෘථිවි තලයේ රත් වෙන එකත් අඩු වෙන්න ඕනේ. අපි කරන වැඩ නිසා ලෝකයේ තියෙන sannivedana ප්‍රශ්න වල ප්‍රශ්නෙත් අඩු වෙන්න ඕනේ. ඒ අඩු වෙන තාලයක් භාවනා කරන හැම චිත්තක්ෂණයකම අපේ නිකුත් වෙන තරංග වල තියෙනවා. ඒක නිසා මම නිවන් දැකලා මම පැත්තකට එනවායි කියලා gederatto අපට බයිනෝ. තනියම නිවන් දකින්න කැලේසුලා භාවනා කරනවායි කියලා. නමුත් සරුවචනාසිකේ ධර්මය යනෝ කටයුතු කරනකොට බණ භාවනා කරන හැම චිත්තක්ෂණයකම සමාජයටත් ඒකේ ශාන්තියක් තියෙනවා. ගස්කොළන් වලට ශාන්තියක් තියෙනවා. මුරු පෘථුවියම රත් වෙන එකට ශාන්තියක් තියෙනවා. මේ පටලවිලා තියෙන sannivedanayata ශාන්තියක් තියෙනවා. භාවනා නොකරන කෙනාට සාන්තියක් තියෙනවා. අපිට වෛර කරන කෙනාට සාන්තියක් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා දන්නවනම් ඒ ටික පස්සට යනකොට ඒක විස්තර වෙනවා. අපි මේ භාවනා කරනකොට ඒකෙන් නිකුත් වෙන මේ සුවඳ බන්තකේ එතෙන් ඒ තරංග පුදුමාකාර විදියට අපි හිතනවට වැඩිය අපායේ ඉඳලා අකනිත බ්‍රහ්ම ලෝකේ දක්වාම යන වෙනසක් ඇති කරනවා. ඒ වගේම මනුස්ස ලෝකේ හැම තාරාතිරකම ජීවියෙකුටම පුදුමාකාර තෙදක් දෙනවා. ඉතින් ඒක නිසා අපි කටයුතු කරනකොට මේ සාමයත් ඇතුව, බාහිර සාමයත් ඇතුව, ඇතුළත සාමයත් ඇතුව යන ගමනක් යන්නේ. ඒ නිසා අපේ හිතෙත් යම් වෙලාවක පහළ වෙනවා නම් කුල ભેද ප්‍රශ්න නිසා මාන්නකාරකමක්, අදි탁ෂේරුවක් හෝ අවමානයක් ඒ දෙකම කපාගෙනයි බුදුරජාණන්සේගේ ධර්මයේ ඉදිරියට යන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට සම සමාජිකත්වයක් මේක තමයි අපේ ලංකා වචනෙන් කියනවා සම සමාජය කියලා කියන්නේ. සම සමාජය කියලා කියන්නේ සමාජයේ සම තත්ත්වය. ඕක මේ කතෝලික සමා වෙන්න මේ මේ කොමියුනිස්ට් ධර්මයට හේතු කරලා කටයුතු කරාට භික්ෂුන් වහන්සේලා අතර සම සමාජයක් තියෙනවා. ඒ වගේම යෝගාවචරණ අතර තියෙනත් ඕනේ සම සමාජේ. ওই සම සමාජ කියන වචනයත් ওই කොමියුනිස්ට් පක්ෂයට දුන්නේ භික්ෂුන් වහන්සේ තමයි. මොකද මේ වති මේ සාසනෙන් ගත්ත වචනේ ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මෙතෙන් ආවට පස්සේ අපි එක හැලියවත් ගන්න මිනිස්සු. එක පැදුරිබු තියෙන මිනිස්සු කවුරු හරි තම්බලා දෙන බතක් කාලා අපි බණ භාවනා කරන්නේ ඒකේ නෑ නම්බුකාරකම් ඔක්කොටම සමසේ සලකනවා. ඉතින් මේ ආකාර වූ කුල ભેදේ නිසා කුල ભેදේ කියලා කියන්නේ කුලේ නිසා අපේ මනසට ඇතිවෙච්ච ભેදයක්. බෙහෙදේ කියලා කියන්නේ නිවනේ සම්පූර්ණ ආත්පස වෙනස් දෙයක්. නිවනේ කරන්නේ ඔක්කොමලා එකම මවකගේ දරුවෝ වගේ එකම භූමිතලයේ දූ දරුවෝ කරලා සමානකම පෙන්වන්න හදනවා. නමුත් අපේ ආගම, අපේ උගත්කම්, අපේ මාන්නකාරකම් සේරම අපි එකිනෙකා වෙන් කරලා කුලල් කා ගන්න තැනට උරුට්ටු කරලායි තියෙන්නේ. කවුරු පොන්න જાතියෙන් අපි එකිනෙකා උරුට්ටු කරා බුදුචාන් වහන්සේගේ ධර්මයේ තියෙන ඔක්කොම මේ සමසේ සලකන ගතියට කාටවත් පහත් කළා කතා කරන්න බෑ. කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. ඒක නිසා ඒ බව දන්න කෙනා ඒකට පපු ඉස්සරහට දාගෙන උරලේ උර දීලා ලය දීලා ඒ බුදුචානන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා අපි නිහඬ විප්ලවයක් කරා. මේ ලෝකයා කුලේ බදාගෙන හෝ වෙන ඉස්සරහට සාකච්ඡා වෙනවා අනෙකුත් තත්ත්ව. ඒ කොයි කෙනා කොයි විදිහට නහර පිප්පුවත්, අඬු පිප්පුවත්, පෙන පිප්පුවත් අපි මේ කරගෙන යන වැඩේ නිසා නිහඬ විප්ලවයක් හරහා ලෝකෙට සම සාමයක් ඇති වෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ මේ වගේ ධර්ම දේශනා කරලා භාවනා කරන කෙනාට පොඩි ගැම්මක් ඇති කරලා තියෙනවා. අපි එක්කෝම එක වචනේ පොතේ සඳහන් කරලා තියෙන සබ්‍රහ්මචාරී කියලා. එකට Brahmacharya රකින්න පිරිස සබ්‍රහ්මචාරී වෙනකොට ඒ හරහා ලෝකේ වාද ભેද වලට යන හැම කෙනාගේම අඩු කැඩෙනවා. වාද ભેද වලට යොමු වෙලා තියෙන හැම ධර්මෙම අඩු කැඩෙනවා. අඩු කඩලා දැන්සපේනවා. අපි ඔක්කොම එක මේ සබ්‍රහ්මචාරී එනතයි කර භාවනා කරන කට්ටිය විවාදපත් වුණාට පස්සේ ඒ පුංචි පිටියක් ලෝකේ ඉන ජනගහන ඉතා පුංචි පිටිසකට මුළු මානව ඉතිහාසයම වෙනස් කරතයි. මුළු මුළු පෘථිවි තලයේ රත් වෙන සියලු ප්‍රශ්න වලට උත්තර තියෙනවා. මේ පරිසරයේ දූෂණය වීමේ සියලු ප්‍රශ්න වලට උත්තර තියෙනවා. තමන්ගේ හිත දූෂණය වීමේ සියලු ප්‍රශ්න වලට උත්තර තියෙනවා. සියලු ලෝක සත්‍යයට අවශ්‍ය කරන්නා වූ සාමය වෙනුවෙන් උත්තරේ මෙතන තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා අපි පැවිදි වුණාට පස්සේ යෝගාවචර වුණාට පස්සේ මේ ගෙදරින් ගෙන ආපු දේවල් ඕනේ නැහැ. ගමේ යාලුකම් ගන් තොටේදී බෑ වගේ මෙහෙ නෑ පෙන පුම්බන්න පුළුවන් ගතියක්. මෙහෙ නෑ අඟ උස්සන්න පුළුවන් ගතියක්. මෙහෙ නෑ අඬු පුප්පන්න පුළුවන් ගතියක්. කඩනවා අඬු සේරනවා. මූල ධර්ම වශයෙන්මුත් කඩනවා. ප්‍රතිපත්ති වශයෙන්මුත් කඩනවා. ඒක සමහරෙකුට නිකන් ඔටුවෙක් ඉදිකටු ඉලක්ක වශයෙන් යන්න හදනවා වගේ අමාරුයි. මොකද ගෙවල් දොරවල් අපි බවාගෙන තියාගෙන හිටපු ඒ උදුම් මගන තියාගෙන ඔළුව මේක අසේ රින්ගන්න අමාරුයි. නමුත් මේක මේ දැන් කාලේ ඉන්න අපේ න්‍යාය ව්‍යවස්ථාවක්වත් නීතියක්වත් නෙවෙයි. ඒක බුද්ධ ආදී උත්තරනාසලගේ නීතියක්. අවුරුදු 2600ක් පරණ එකක් උග්‍ර කුල ભેදයක් තියෙන ඉන්දියාවේදී බුදුරජාණන්සේ ජයගත්ත ක්‍රමයක් කියලා තේරුම් ගත්තට පස්සේ අපි ඒ සත්පුරුෂ ධර්මයට අනුයාත වෙනකොට මොකද්දෝ තෙදක් මොකද්දෝ ගැම්මක් මොකද්දෝ ශක්තියක් ඒ යෝගාවචරට ලැබෙනවා අන්නේ අසත්පුරුෂ ධර්මයේ පිළිබඳව තියෙන නපුර කටුක භාවය ඇඹුල මුලින් තේරුම් අරගෙන මේ නිසාම නැත්නම් මේ පසුබිමේම මේ දී ඇති தත්වයට තීම සත්පුරුෂෙක් වෙන හැටි බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒ අසත්පුරුෂකම තේරුම් ගත්ත කෙනාට විතරයි අසත්පුරුෂකමෙන් අපුර තේරුම් ගත්ත කෙනාට විතරයි අසත්පුරුෂකමෙන් ඇති වෙන ප්‍රශ්න රාශිය තේරුම් ගත්ත කෙනාට විතරයි ඒ සත්පුරුෂ ගතියේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඇත්තටම සූත්‍රයෙන් කියන්න හදන්නේ මෙවැනි පරිසරයක සත්පුරුෂෙක් වෙන්නේ කොහොමද? ක්ලේන්සා සූත්‍රයට නම දීලා තියෙන්නේ අසත්පුරුෂ සූත්‍රය කියලා නෙවෙයි. සප්පුරුෂ සූත්‍රය කියලා. ඉස්ලා ඉදිරිපත් කරාට අසප්පුරුෂයාගේ ලක්ෂණ, අසප්පුරුෂයාගේ හැටි, අසප්පුරුෂයා කල්පනා කරන හැටි ඒකට හොඳට හිත වදිනවනේ. හිත වුණාට පස්සේ ඒ හරහා බුදුන්සේ සත්පුරුෂයා මේ தත්තරදී කොහොමද වර්ණගන්නේ කොහොමද බුදුහාමුදුරු අගය කරන්නේ කියලා සප්පුරිසෝචකෝ භික්කවේ ඉති පරිසංචික්කති. මේ අසප්පුරුෂයන් ගොඩාක් ඉන්න අඟ උස්සන්න හදන, පෙනී පුම්බන්න හදන, අනුපුම්බන්න හදන මේ අසත්පුරුෂය ගොඩාක් ඉන්න තැන ඉන්න සත්පුරුෂයෙක් මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. භික්ෂුන් වහන්සේලා අතර වේවා, භාවනා කරන භාවනා යෝගයන් අතර වේවා, සත්පුරුෂයසු කොබික්කවේ ඉතිපටි සංචික්කති නකෝ උච්ච කුලින කුලිනතාය ලෝභ ධම්මා වා පරික්ඛං ගච්ඡති. උසස් කුලයක ඉපදුණයි කියලා ලෝභය අඩු වෙන්නේ නැහැ. උසස් කුලයක ඉපදුනායි කියලා ද්වේෂය අඩු වෙන්නේ නැහැ. උසස් කුලයක ගැන කල්පනා කරුවයි කියලා මෝහය අඩු වෙන්නේ නැහැ. මේ අපි පැවිදිුනේ ලෝභ දෝෂ මොහ දුරු කරන්නයි. ලෝභ දෝෂ මොහ ක්ෂය කිරීම සඳහා ඒ කුලවන්ත භාවයේ සම්බන්ධයක් නැහැ. නමුත් නොචේපි උච්ච කුලපබ්බජිතා. යා උසස් කුලයෙන් පැවිද්දෙක් නොවුනත් යෝච හෝති ධම්මාන ධම්මපටිපත්තිත. සාමීච පටිපන්නෝ අනුධම්මචාරී. සෝ තත්ත පුජ්ජෝ සෝ සත්ත පසංසිතෝ. උසස් කුලයක් නොවුනත් එයා බුදුහාමුදුරෝ දේශනා කරන ධම්මානුධම්ම ප්‍රතිපත්තිය දරනවනම් බුදුජානකසේ දේශනා කරපු ප්‍රතිපදා පිළින සාමීචි ප්‍රතිපන්න වෙනවනම් බුදුජානනාංශිකේ ධර්මයේ අනු යන අනුධම්මචාරී වෙනවනම් ඒ කරුණෙන් ඒ පුද්ගලයා පූජ්‍යත්වයටපත් වෙනවා. ඒ කරුණෙන් ඒ පුද්ගලයා ප්‍රශංසාවටපත් වෙනවා. එයා සත්පුරුෂ එයා සත්පුරුෂයි. උසස් කුලේ නොවෙන්නත් ඉඩ තියෙනවා. එයා කල්පනා කරන්නේ මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය යෙදিলা සාමීචි පටිපන්න ඔක්කොමලත් එක්ක සතුට සමාදානෙන් සම්මුතිය ගත කරලා අනුධම්මචාරී Taman ඉස්සරහින්ගේ ගුරු පරපුරට අනුව යමින් මේ රාග ද්වේෂ මොහ දුරු කරන්නයි. එහෙම දුරු කරනකොට ඒකේන උසස් කුලතාවේ නිසා නෙවෙයි පූජ්‍යත්වයටපත් වෙන්නේ මේ ශාසනයේ තියෙන ප්‍රතිපත්තිය රකින්න කෙනෙක් විදියට පූජ්‍යත්වයටපත් වෙනවා ඒ වගේම ප්‍රශංසිතෝ ලෝකයාගේ ප්‍රශංසාවට ලක් වෙනවා සිව්වණක් පිරිසක ප්‍රශංසාවට ලක් වෙනවා ඔය සර්වචනාංශේ ශාසනය ඇති කරලා පළවෙනි අවුරුදු 20 පූර්ව බුද්ධ ශාසනය කියලා කියන්නේ එච්චර සංස්ථාපිත වෙලා නැහැ සාමාන්‍ය වැඩ කරන යන වෙලාවේ ශාක්‍ය කුලේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා අපේ කුලේ කෙනෙක් පැවිදුනේ ශාක්‍ය කුල කෙන අන්තිම මාන්නකාර කුලයක් ශාක්‍ය වංශිකෝ අපේ කුලේ කෙනෙක් පැවිදුනේ ඒ නිසා අපේ පවුලකින් එක කොල්ලෙක්වත් අඩු ගන්න පැවිදි වෙන්න ඕනේ ඒ නිසා පුළුවන් තරම් ශාක්‍ය කුලයන් ශාක්‍ය වංශිකයන් පැවිද්දට දරුවන් පූජා කරලා තිනවා එතකොට ওই නාග සමාල් නාගේශ ආදී පිරිසක් ශාක්‍ය කුලෙන් නිකුත් වෙලා ගිහිල්ලා ඔය අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ ඔක්කොමලා දේවදත්ත ඒ කට්ටිය යනකොට මේ පිරිසට ඇවිල්ලා තිනවා ශාක්‍ය කුලයේ මේ හිටපු කරණවැමියෙක් ඉසරවුල් බාන මිනිස්සෙක් එයත් ඇවිල්ලා තිනවා පිටිපස්සේ පැවිදි වෙන්න යන. ඉතින් ඒක පිළිබඳව ඔය ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ මතක් කරනවා ශාක්‍ය කුලය නැත්නම් ශාක්‍ය රාජධානියේම විවිධ තාරාතිරම් වල කට්ටිය ඉඳලා තිනවා. එහෙම නැත්නම් බේද තියෙන කට්ටිය ඉඳලා තියෙනවා උයන කුලයක් ඉඳලා තියෙනවා රත්තරන් බඩු හදන කුලයක් ඉඳලා තියෙනවා ඉතබාන කුලයක් ඉඳලා තියෙනවා කර්ණ වෑමි ඔක්කොටම සාක්කය කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ කට්ටිය යනකොට දැන් දන්නවා සාක්‍ය කුලේ රජකමට හිමි අනුරුද්ධාදී කුමාරවරු පිටිපස්සේ දැන් මේ උපාලි කියලා කර්ණවැමියෙක් යනවා. දැන් ගියාට පස්සේ පැවිදුණාට පස්සෙත් මෙයා උසස් කුල වංශික මෙයා අපේම කුලේ මේ ඉසබාන්නෙක් කියන தત્ත්වේ තියුණොත් මේ අපි අසත්පුරුෂ වෙනවනේ. ඒ නිසා පැවිදි කරනකොට ඉස්සල්ලාම උපාලි හාමුදුරුවෝ පැවිදි කරලා තියෙනවා. දැන් ඉස්සලා කරන පස්සේ කට්ටිය වඳින්න වෙනවනේ. ඊට පස්සේ තමයි මේ උපාලි කියන ස්වාමීන් වහන්සේ මුළු විනය පිටකේටම දක්ෂ පළවෙනියම බුදුචාන් වහන්සේගේ ඒත දග්ගපාලියෙන් සම්මාන ලැබූ කෙනෙක් බවටපත් වෙන්නේ පස්සේ තමයි උපාලි. පැවිදි වෙන්නේ ඉස්සල්ලා එයා ශාක්‍යයන්ගේ ඉසබාන කෙනෙක්. ඒ වගේ ප්‍රයෝගයෙන් ඒ හත්තඩ කරපු කෙනෙක් නැත්නම් රැකියාවක් වශයෙන් කරපු කෙනෙක් ඉස්සලා පැවිදි කිරීමෙන් එයාට පස්සේ පැවිදි නැ බැඳීමෙන් ඒ අසත්පුරුෂ ගති නැති කරගෙන සත්පුරුෂ ගති ඇති කරගෙන කියනවා. ඉතින් මේ වගේ දේවල් වලින් වගේ කතා වලින් අපි ත්‍රිපිටකය සහ අටුවාවන් පිරීලා තියෙනවා. හැම වෙලාවෙම උත්සාහ කරලා තියෙනවා. ඒ තමන්ගේ මාන්නේ බිඳෙන්න නැත්නම් මේ කරන වැඩේ හරහා සත්පුරුෂ ගතියක් මතුවෙන්න, ලෝභය දුරු වෙන්න, ද්වේෂය දුරු වෙන්න, මෝහය දුරු වෙන්න හරියට උපක්‍රම තියෙනවා. ඒ සියලු උපක්‍රම අපේ මතුවෙන්නේ මේ කොයි වෙලේද සත්පුරුෂ කොයි වෙලේද අසත්පුරුෂ කියලා දාන්නවනම් විතරයි. ඊප නැත්තම් අපි අර ගිහි ගති, ගිහි වේද, ගිහි තාරාතිරං මේ පැවිදටත් දාගෙන මේ භාවනා ජීවිතයට දාගෙන අර ගිනාපු අසුචිය, ගිනාපු කක්කාව මේකෙදිත් සලකන්න බලනවා. ඉතින් ඒ ඒ සලකන ලෝකේ තමයි මේ සත්පුරුෂයාගේ ගුණ බබලන්නේ. මුළු ලෝකෙම අඳුර පාද්දී. මුළු ලෝකෙම අනුපුබ්බණ්ඩ හදද්දී. මුළු ලෝකෙම පෙනපුබ්බණ්ඩ හදද්දී සත්පුරුෂයා තේරුම් ගන්නවා මම අසප් මම අඩුකොලෙන් පැවිදි වුණත් නැත්නම් උසස් කුල පැවිද්දක් මට නැති වුණත් මම ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා හරියට දන්නවනේ හරියට රූපාලි ස්වාමීන් වහන්සේ බුදුරජාන්සේ දේශනා කරන හැම විනය කාරණාවක්ම හරියට රෙකෝඩින් මැෂින් එක තැම්පත් කරන්න වගේ ඔක්කොම ඉගෙන ගත්ත නිසා බොහෝම ඉක්මනට ඒ ශාන්තිගේ රාග ద్వේෂ මොහ දුරු වෙලා උපාලි මහරහතන් වහන්සේ කියන නමට ගැළපෙන පුද්ගලෙක් එකකින් ඇති වුණා. ඒ වගේම සාමීච ප්‍රතිපන්නෝ සාමීච කියලා කියන්නේ අපි කට්ටියක් එකතු වෙලා ඉන්නෝනේ පොදු මතයට කරු කරන්න ඕන. සාමීචයට කරු කරන්න ඕන. ඒ මත හැම කාම අංග උස්සන්න පටන් අරගත්තොත් හැම කෙනා සුචරිතව මේ ප්‍රතිසංශෝධනවාදීන් එන්න පටන් ගත්තොත් කිසිම සමාජයක් යන්නේ නැහැ ඉස්සරහට. ඒ නිසා අපි පොදු ජන මතයට බහුජන මතයට ගරු කරන සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙනවන්න ඒකට එයාට gederin genapu නම්බුකාරකම නෙවෙයි මේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය නිසාම පූජ්‍යත්වයක් ලැබෙනවා. පිටියේසු තැනටපත් වෙනවා. ප්‍රශංසාවක් අපේ. බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරනවා. අනිකුත් පැවිද්දොත් ප්‍රශංසා කරනවා. පැවිදි ඉත්‍ත්‍යාව භික්ෂුණීන් ප්‍රශංසා කරනවා. උපාසක උපාසිකාව ප්‍රශංසා කරනවා. ඉතින් ඒක තමයි තේරවාදයේ තියෙන සුවඳ. එහෙම නැතුව gedirin genaපු නම්බුකාරකමක් ඉදිරියට ගෙන යාමක් නෙවෙයි. ඒක නෑ අනිකුත් ශාසනවල. අනිකුත් ශාසනවල එක එක නාට නම්බු පවරන්නේ තව කෙනෙක් විසින්. මේකේ නෑ ඒක උපයන්න ඕන. උපයන්න පටන් ගන්න තැන උසස් කුල වෙන්න ඕනේ නෑ. උපයන්න පටන් ගන්න තැන ඒ උපදි සම්පත්‍ය අවශ්‍ය කරන්නේ. හැබැයි යා හොඳට ධම්මානුධම්ම ප්‍රතිපදා කියන්නේ මොකක්ද කියලා කලුපිටිමෙන්දලා දැනගන්න ඕනේ. මොකද්ද සාමීච ප්‍රතිපන්නයි කියන එක හොඳට දැනගන්න ඕනේ. අනුධම්මචාරී වෙන්නේ කොහොමද කියන එක හොඳට දැනගන්න ඕන. අන්න එහෙම දැනගත්තොත් පමණ ඒකට කරන ගෞරවය ඒකට කරන මේ කුඩා අනු කුඩා සියලු දේවල් විස්තර හොයන බලන ගතියෙන් පූජ්‍යත්වයටපත් වෙනවා. ඒක නිසා අපි උසස් කුලයෙන් පැවිදි වීම නැත්නම් උසස් කුල භාවයේ සහ පැවිද්ද කියන දෙකම තිබුණත් අසත්පුරුසයි කියන නම අහන්නත් ලෝකේ ධර්මතාවයක් තියෙනවා. උසස් කුල නොවුණත් පැවිදි වුණත් එහෙම නැත්නම් අපි කොත් උපාසක උපාසිකාවක් නැත්නම් යෝගාවචරයේ යෝග යෝගිනියක් වඩපත් උනත් ධර්මාන ධම්ම ප්‍රතිපත්තිය දන්නවනම් සාමීච පටිපන්නයි කියන්නේ මොකද්ද කියලා දන්නවනම් අනුධම්මචාරී කියන්නේ මොකද්ද කියලා දන්නවනම් එයා පටන් ගත්ත තැන ඉඳලා ඉස්සරහට උසස් තත්ත්වවලටපත් වෙනවා මේකට කියනවා ආර්යත්වයටපත් වෙනවා කියලා. එන්නේ එන්නේ උස් කරලා තියෙනවා. ඒ උස් කරලා තියෙන්නේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. තමන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් තමයි වසල භාවය හෝ බ්‍රාහ්මන භාවය ලැබෙන්නේ උප්පත්තියෙන් නෙවෙයි. ඒ නිසා ඔක්කොටම සම අවස්ථාවක් ලැබෙනවා පැවිද්දට යනකොට. ඔක්කොටම සම අවස්ථාවක් ලැබෙනවා නැත්නම් අලුත් අවස්ථාවක් ලැබෙනවා මේ යෝගාවචරකම ලැබෙනකොට. ඒකයි අර අනුග්‍රහ කරනකොටත් කියන්නේ Taman සීලයක පිළිහිටලා හිත අලුත් කරගන්න ඕනේ. අපි ගෙවල් වල ඉඳදී අපේ අතින් নানা ආකාර පව් සිද්ධ වෙන්නේ නැති নানা ආකාර මාන්නකාරකම් තියෙන්නේ නැති নানা ආකාර අඩුපාඩුකම් තියෙන්නේ නැති ඒක පළච්චාවයි දැන් අපි ඉන්නේ සීලක පිළිතලා ඒ සීලක පිළිහැර පස්සේ අර පරණ හැලිච්ච හැබ ආය ඇඟේ දාගන්න යන්න එපා. Taman අලුතෙන් ඇති කරගත්ත සීලයම පදනම් කරගෙන මේකට තමයි සීලේ ඉඳලා තමයි මේ ධම්මානුධම් ප්‍රතිවත්තිය පටන් අරගන්නේ. අන්නේ සීලය උසස් කළ තරකන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා සුවඳක් එන්න පටන් ගන්නවා. සිල් සුවඳ කියලා එකට අපි කියනවා. අන්නේ සිල් සුවඳ ඕනම කෙනෙකුට ඕන තැනකින් පටන් ගන්න පුළුවන් එකම සතා මනුෂ්‍යය විතරයි. මොන මොනම තිරසනෙකුටවත් සිල් දකින්න පුළුවන් කමක් නැත්තේත් නෑ. සිල් රැකලා ලැබිච්ච තිරස සම්භවයේ සහජාසය අයින් කරන්න බෑ. තිරස සම්භවයේ අනිවාර්යම සහජාසයක් එක්ක උපදින්නේ ඒක වෙනස් කරන්න ඒ තිරස සම්භවයේ මොළයට බෑ. මනුෂ්‍යයාට පමණක් උපදින්න පුළුවන් ශාස්ත්‍රීය කුලේ නැත්තම් බ්‍රාහ්මණ කුලේ ඒ නැත්තම් වසල කුලේ වසල කුලේ ඉඳලා සියලු ශාස්ත්‍රියන්ගේ සියලු බ්‍රාහ්මණයන්ගේ පිටුර ලබන්න පුළුවන් තත්වයක් පැවිද්දේ තියෙනවා. තමයි යෝගාවචරකමේ තියෙනවා. ඒක තමයි අජාසත් රජු බුදු ආමතු ළඟට ගිහිල්ලා අජාසත් රජු බුදුරජාණන් සිංහ අහනවා දැන් ඔබ වහන්සේ මේ මහානකමක් කරනවා. අනුන්ට මහානකම් දෙනවා. මේ දීලා කටයුතු කරනකොට වඩු වැඩ උගන්නන මිනිහට වඩු කමෙන් හම්බ වෙනවනේ දෑණි දරුවල හම්බ කරන්න සල්ලි රකින්න සල්ලියක් හම්බ වෙනවනේ ගියක් හදා ගන්න හම්බ වෙනවා ශිල්පයක් තියෙනවා ඒ වගේ ඔබ වහන්සේ රකින්න මහානකමෙන් හෝ ඔබ වහන්සේ දෙන මහානකමෙන් මේ ජීවිතේට හම්බෙන සැපේ මොකද්ද? මේ ජීවිත හම්බෙන ඵලය මොකද්ද කියලා. සාමාන්‍ය ඵලය කියන්නේ මොකද්ද කියලා. ඉතින් බුදුරජාණන්සේ මේ අන රැස්සී දෙනවා උඩින් යන්න පුළුවන් චුප්පචක්ක ලැබෙනවා දිබ්බදෝත ලැබෙනවා කියන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළා අහනවා මහරජා ඔබතුමාගේ මාලිගාවේ ඉන්න 16ක් මොනවා හරි කළ දාස භවෙන් නිදහස් වෙලා නෑ දාස භවයේ ඉන්නකොට ඔබතුමා අණ කරන්නේ 16ට මේ දේ කරපන් අර දේ කරපන් කියලා තව ඔබතුමා රජ කෙනෙක් විදියට නේ. ඒ 16 ඉතින් බොහොම බයබෝයි කියාගෙන සියල්ල සක් වෙලා දෙනවනේ. මනස කොහොමරි දාස භවයෙන් නිදහස්ලා පැවිදි වෙලා ආවට පස්සේ ඔබ වහන්සේ අර විදියටම අණ කරනවද කියලා අහනවා. පැවිදි වෙච්ච ආමතුරන්ට. එහෙම කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ දැන් කරන්න බෑනේ දැන් ඉතින් පැවිද්දෙක් නේ නිසා අපි යට සිව්පස්සේ මොනවද අවශ්‍ය කරන්න කියලා වන්දිනවා. ඉතින් පේනවාද මේ එක ජීවිතයේ දාස වෙලා ඉපදිලා පැවිද්ද නිසා එයා රජුන්ගේ බැඳුම් ලබන තත්ත්වයටපත් වෙනවා. මෙව තමයි පැවිද්ද තියෙන අද්දුටු ප්‍රත්‍යක්ෂය. මේ ජීවිතේම හම්බ වෙන ශ්‍රමණ ඵල. අනේ වගේ ලයිස්තුවක් දෙනවා සර්වචන් වහන්සේ ඔය අපි හිතන විදිහේ ගූඪ ධර්ම කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි හිතන විදිහේ හිතා ගන්න බැරි මොකුත් ඉදිරිපත් කරන්නේ. අස්පනා අපිට මේ ජීවිතේදීම මේ ධම්මාන ධම්ම ප්‍රතිපatti රකින්නකොට මුළු සමාජයේම පිළිගැනීමේ මුළු සමාජයේම අගේ ආඩම්බරේ පුදුම වෙනසක් ඇති කරනවා. පැවිද්දට ගියාට පස්සේ ගල්දුවේ අපේ පන්දිසාංශ ඉන්න කාලේ නිතරම මතක් කරලා කියනවා දැන් උඹලා නෑ මෙතෙන්ට එනකොට ගුරු ඇඳගත්ත උපාසක මහත්තුරු. දැන් පැවිදි වෙච්ච මේ පොඩ්ඩකට ඉස්සලා උපාසක මහත්තුරු දැන් පැවිදි කරලා. ඒ ඉස්සල්ලා නම් අපි කියන්නේ බත් කන්න වරෙන් කියලා. දැන් කියන්නේ දාන දාන ගන්න දාන වළඳන්න වඩින්න කියලා කියන්නේ. ඒ ඒ වෙනස රජ කෙනෙකුත් කරනවා. ඒ මේ ඒ සිවුරට තියෙන විශේෂ ගුඪ ශක්තියක් නිසා නෙමෙයි මේ සීලයක් නිසා. ආන් මේ විදිහට ධම්මානු ධම්ම ප්‍රතිපත්තියට යම් කිසි කෙනෙක් සදී පැහැදී කටයුතු කරනවා නම් ඒක නා දන්නවා ඒ හරහා ශාසන අලංකාරය හරහා පුදුමාකාර පූජ්‍යත්වයකටපත් වෙනවා ප්‍රශංසාවකට ලක් වෙනවා ඒක සරුවචනංශයේ මේ ලෝකෙ පිහිටවල වදාරපු පුදුමාකාර තෙලක් ඒ පැවිද්ද කියන එක භික්ෂු සමාජය කියන එක සරුවච ඊට ඉස්සලා ආජීවකව හිටියා භික්ෂුනි පැවිද්දෝ හිටියා පුත්‍රයන්සේ ඒක පෙළගස්සෝලා භික්ෂු සමාජයක් ඇති කරා ඇති කරලා ඒක තාම දුවනවා ඒ ඇති කරපු යන්ත්‍රය තාම දුවනවා ඒ බාටපත් වීමෙන් සම්මාන සම්පූර්ණචපත්තියට යනකොට පැවිදි විය යුතුමයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. පැවිදි වෙනකොට ඒක පැවිදි වෙන්නේ මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තියට මිසක ඡන්දෙ ඉල්ලන්න නෙමෙයි. නීතිඥ තත්ත්වයක් ලබා ගන්න නෙමෙයි, ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න නෙමෙයි, යුනිවර්සිටි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඩිග්‍රී ගන්න නෙමෙයි. ඒකේ ඒ කට්ටිය කරගත්තොත් මේ වසලේකේ බලු වසලියක් කරගත්තට ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ. පැවිද්දක් ලැබුවා නම් පැවිද්ද ලැබීම නිසාම ඒ කෙනාට ජීවිතය අලුත් කරගන්න පුදුමාකාර හිත අලුත් කරගන්න පුදුමාකාර අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ටිකක් තමයි අපි ওই යෝගාවචරෙන්ට ආවට පස්සේ සීලයක පිහිටලා ඒ සීලේ හරහා හිත අලුත් කරගෙන හැම ජීවිතේ ප්‍රශ්නයක් දිහාවම වෙනද විදිහට හිතන්න යන්න එපා ධර්මානුධර්මව හිතන්න. ඡාමීජ ප්‍රතිපන්නව හිතන්න. අනුධම්මචාරීව හිතන්න. ආන්නේ මේ හිතනකොට තමන්ටම තමන් පිළිබඳව උස්සීමක් උසස් තත්වයක් නැත්නම් රාග ద్వේෂ මෝහ හෙල්ලුම් කරන තත්වයක් එව්වා හැබ හලන්න වගේ හලන්න පුළුවන් තත්වයක් එන්න පටන් ගන්නවා. ඒ ඒක තමයි මේ ශාසනයක මේ පැවිද්දක මේ යෝගාවචරකමක තියෙන අනුන්ටත් තේරෙන තමන්ටත් තේරෙන දේ. අබෞද්ධයරත් තේරෙන බෞද්ධයරත් තේරෙන දේ. අසත්පුරුෂයරත් තේරෙන සත්පුරුෂයරත් තේරෙන දේ. පැවිද්දටත් තේරෙන පැවිදි නැති කෙනාටත් තේරෙන දේ. මෙන්න මේ ඩිංගිත්ත තේරුම් ගන්න බැරි නම් මේ ඩිංගිත්ත තේරුම් ගන්න බැරි නම් කෙනෙකුට යට කවදාකවත් උසස් ධර්මයකට හිත පැහැදීමක් වෙන්නේ නැහැ. මේ ඕනම තැනක තර්කයෙන් පෙන්වන්නත් පුළුවන් සමාජ ධර්මයක් විදිහට පෙන්වන්නත් පුළුවන් ඓතිහාසික දෙයක් වශයෙන් වටිනාකමක් පෙන්වන්නත් පුළුවන් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙවැන්නේගේ කිසිම බලපෑමක් නැහැ. මිනිස්සයා කියන සතාට මේ සත්පුරුෂ ධර්මයේ වැළඳ ගැනීම අසත් ධර්මයේ අයින් කිරීම සඳහා මේ මේ පෙරලිය සඳහා මේ කියන විප්ලවයේ සඳහා පළවෙනිම වැදගත් වේදේ තමයි සුත්තමේ ඥානය. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කොහොමද සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරන්නේ කියලා ඒ සුත්තමේ ඥානය ලැබනකොටම කෙනෙකුට දැනගන්න පුළුවන් මට ඕනේ නම් මේ ජීවිතේ සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් උසස් සත්පුරුෂ ධර්ම වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් අසත්පුරුෂ වෙන්නත් පුළුවන්. ඒක හැම චිත්තක්ෂණයකම අලුත් මාතෘකාවක්. අලුත් අවස්ථාවක්. එහෙව් manussත්වයට දොර විවෘත කර දීමක් තමයි ਸਰවචනාංශ මේ ධර්ම දේශනා කිරීමෙන් කරන්නේ. ඉතින් ඒක සමහර අත්තන්ට ඇහිලා නැතු ඇති මේකේ. මේ ඉන්න ස්වභාවයේ සමහරකට මේක සුතමේ ඥානේවත් මේ ඉස්සර නොලැබී තියෙන්න ඉඩ තියෙනවා. සමහරකට සුතමේ ඥානේ ලැබිලා තියෙන්නත් ඉඩ තියෙනවා. ගැළපෙන්නේ මේ වගේ මේ ශාසනයක කුල ભેදේ ඒක නිසා බුදුහාමුදුරුවෝ නම් මේ වගේ කරන්න කියන කහඬ ඉඳ තියෙනවා. නමුත් ඒක තමන්ගේ තර්ක ශාස්ත්‍රයට තමන්ගේ න්‍යායයට තමන්ගේ අන්වේඥානෙට තේරෙන්න ගොඩක් කල් යනවා. ඒක භාවනා කරන එක නම් තේරුම් ගන්න වෙනවා. ඉදරපත් කාලා බුදිය ගන්න රැට කාලා බුදින මනුස්සයට ඕක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මනුස්සට කොහොමඩක්වත් සස්කොලේ ලොකු දෙයක්. ඒ මනුස්සර පැවිද්ද වෙනම දෙයක්. නමුත් Taman යනවා නම් පැවිද්දට Taman යනවා නම් යෝගාවචර ජීවිතයට යාර සිද්ධ වෙනවා. මේක නිකන් ඇසුවිරු සුතමේ ඥානයක් විතරක් නෙවෙයි. මේක ජීවිතයක ආධ්‍යාත්මික භාවනා ජීවිතයක දියුණුවට අත්‍යවශ්‍යයි. මේක තේරුම් ගන්න නැතුව උගුරට බේත් කන්නා වගේ කරන්න බෑ කියලා ඒ කෙනාට අදාළතාවය වෙයි. භාවනාවට පෙළඹෙන කෙනාට භාවනාවට පෙළඹෙන්නේ නැති කෙනාට වැඩිය මේ වගේ ධර්ම අදාළයි. ඒකෙන් පැවිදි වෙන්න යනවා නම් ඊටත් වැඩිය අදාළයි. හැබැයි යන්න පැවිදි වෙන්න යෝගාවචරයක් වෙන්න බෑ නොදැන හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. යෝගාවචර වුණාට පස්සේ මේක කියලා දෙන්න ඕනේ. පැවිදි වුණාට පස්සේ මේක තේරෙන්න අරින්න ඕනේ. ඒක තමයි සුතෙන් අපි කරන්නේ. නමුත් ඒ සුතෙන් ඇහෙනකොට කනට ඇහෙනකොට එයාට ඒක දහසක් නයින් වැටෙනවා නම් පිං ඇති කෙනෙක්. එහෙනම් බුදුන් අඳුර ගන්න කැමැති ධර්මයේ අඳුර ගන්න කැමැති සංඝයා අඳුර ගන්න කැමැති විවෘත යටහත් පහත් මනසක් ඇති කෙනෙක්. ඒක කාටවත් දෙන්න බෑ. තියෙන කෙනාට මේ බණ ඇහෙනකොට සතුටක් එනවා. ඒකට එන්නේ චින්තාමේ ඥානහරා. ඊට පස්සේ යම් වෙලාවක මේ ඇති කරගත්ත සුතමේ ඥාන සහ චින්තාමේ ඥාන අනුව පෙළ ගැහිලා බණක් භාවනාවක් කරන වෙලාවේදී ඉඳගෙන පරියන්කයක් කරන වෙලාවේදී සක්මනක් කරන වෙලාවේදී මේ දේවල් වාසියට හිටින වෙලාවල් තියෙනවානේ. මේ නිසා හිත තෙදගන්න වෙන වෙලාවක් එනවා. මම මේ සියලු ආගම් ಜಾති කුල ભેද පැත්තකට දැම්මා. මම බුදුහාමුදුරු ඉදිරි පිට පානු මේ භානුපේතං සරණං ගච්ඡාමි කියලා දිව්‍ය අතීතාක් බුදුන් සරණ ගියා මම නිකන් වචනෙට කිව්වා නෙමෙයි මම දැන් බණ භාවනා කරන උපාසිකාවක් නැත්නම් උපාසක මාත්‍යක නැත්නම් සාමණේර කෙනෙක් නැත්නම් සාමණේරියක් නැත්නම් තීඛාමානාවක් නැත්නම් භික්ෂුවක් භික්ෂුණියක් කියලා ඒ බුදුන් ඉදිරි පිට ඒ කැපවීම කරනකොට ලකූ තෙදක් හම්බ වෙනවා සර්වචනාසේ බුදු වෙන්නේ ඉස්සලා දවසේ හීනයක් දැක්කා හතර දිශාවෙන් විවිධාකාරයෙන් පැමිණෙන 54 දිනක් ਸਰවචාන්සිකේ කකුල් වැදිලා ඔක්කොම එක පාටටපත් වුණා. ඒකේ අර්ථකථන දෙන්නේ විවිධ කුලයන්ගෙන් පැවිදිලා ඔක්කොම එකම භික්ෂු පරිෂක් පාටපත් වුණා. අන්න ඒ වගේ தත්ත්වයටපත් වීම හරහා තමයි අපි ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතාවන් පාටපත් වෙන්නේ. ඒක හිතට වදිනකොටම භාවනා කරනකොට වේදනාවක් ආවත්, භාවනා කරන සද්දයක් ආවත්, භාවනා කරනකොට හිතවිල්ලක් ආවත් ඒ තෙදහරා වැඩි වේලාවක් අරමුණේ ඉඳ වැඩි වේලාවක් ඉරියව්වේ ඉන්න තමන්ට ගැම්මක් එනවා. එතකොට අර ධම්මානුධම්ම ප්‍රතිපත්තියට ලොකු ධෛර්යයක් හම්බ වෙනවා. ඒක එතන එතන ආයෝජනය කරගෙන යන්න පටන් අරගත්තොත් එnde ende ende ende සත්පුරුෂ ධර්ම හැත් බැඳෙන ගතිය, බෝ වෙන ගතිය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝගාවචරය වෙන කවුරුත් දෙන නම්බුවකින්වත්, gederin genapu නම්බුවකින්වත් නෙවෙයි හිත තනවාඩාලා. හිත තන වඩා ගන්නේ හිත අලුත් කරගනි. මම දැන් ඉන්නේ යෝ මේ සීලතුම් පිරිසක් මැද. මම ඉන්නේ සීලයක පිහිටලා. මම ඉන්නේ දැන් භාවනා මධ්‍යස්ථාන. ගැළපෙන්නේ නැහැ මේ ලාමක පහත් හිතවිලි. ගැළපෙන්නේ නැහැ ලාමක පහත් වචන. ගැළපෙන්නේ නැහැ ලාමක පහත් ක්‍රියා කියලා. එයා පුළුවන් තරම් එයා සත්පුරුෂ ගති පැත්තකට දාලා සත්පුරුෂ ගති දිනු කරන්න උත්සාහ කරනවා නම් gedara dura ඉන්නවට වැඩිය උඟක් පරිතද කරගන්න පුළුවන් ගතියක් එනවා. උඟක් කෙලෙත්තවන වැරක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම වෙලා යම් කිසි කෙනෙක් හිත අලුත් කර ගැනීම මේ කලාව තේරුම් අරගෙන නිකමට හිතනද ඒකේන මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක චිත්තක්ෂණයක් හිත පවත්තන්න ඉගෙන ගත්තා නම් මම මේ භාවනාවට ආපේකේ අර්ථය සිද්ධ වුණා. ඒ නිසා මම මුදුවර සැප පහසු වාඩි වෙලා ඒ හිත අලුත් කරගෙන මේ ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා එක හිතවිල්ලක් හිතවිල්ලක් කියන වචන මම බෑ අයිල්ලලා අත් කරගන්නම්කෝ ඒක චිත්තක්ෂණයක් පිටවන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඉත්‍රි වේවා පුරුෂ වේවා පැවිදි වේවා භික්ෂු වේවා භික්ෂුණී වේවා සාමණේර වේවා සාමණේරී වේවා ඒ චිත්තක්ෂණේ රාග ద్వේෂ මොව නැහැ පැහැදිලිවම නැහැ එයාට එතකොට තේරුම් ගන්න පුළුවන් මෙහෙම චිත්තක්ෂණ කවදාකවත් අත්දැකම නැති මේ සංසාරේ මේ ජීවිතේ මට දැන් පොට පෑදුනා මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය නිසා ශීලක පිළිහිටලා පරියංකයට ගිහිල්ලා එක චිත්තක්ෂණයක් මම දැක දැක දැන දැන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තේරුම් ගන්නකොට ඒ දැක දැක දැන දැන වර්තමානයේ හිත පවත්වන කිසිම චිත්තක්ෂණයක ආශා කරන්න දෙයක් නැහැ ලෝභ කරන දෙයක් නැහැ. ඒ නිසා ඒකේ තණ්හාවක් නැහැ. ඒකට ද්වේෂ කරන දෙයක්වත් නැහැ. ඒ නිසා ද්වේෂයක් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. ඒ නිසා මෝහයක්වත් නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා අන මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය නිසා උච්ච කුලතාවයෙන් මට ලෝභ දෝෂ මොහ කැපෙන්නේ නැහැ. නමුත් ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය නිසා ලෝභ දෝෂ මෝහ දෝෂ නැති එක චිත්තක්ෂණයක් මම උපයාගත්තා. ඒක සංසාරේ ලොකුම ලොකු වෙනසක්. මට දැන් තියෙන එකම අභියෝගය මට දැන් තියෙන එකම වැඩ කටයුතු තමයි මේ උපයාගත් චිත්තක්ෂණේ චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් විදියට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේම පවත්වන්න බැරිද එතකොට ඒ ඉරියව්වේ ඉන්නකොට ඒකේ ක්‍රියාශක්තියක් වශයෙන් මට ආස්වාද ප්‍රසවාසයේ පේනවනම් පිම්බීම හැකිලිම පේනවනම් ඒ ආස්වාස වේලාවේ ආස්වාසයේ දන්න කිසිම චිත්තක්ෂණයක රාගේ නැහැ ආස්වාසිය ආස්වාසයෙන් දන්න කිසිම චිත්තක්ෂණික ද්වේෂේ නැහැ. ආස්වාසිය ආස්වාසයෙන් දන්න වෙලාව කිසිම මෝහයක් නැහැ. ආස්වාසිය ප්‍රස්වාසය වශයෙන් කියලා ඇල්ලුවොත් තමයි මෝහේ හිටින්නේ. දැන් මෙතන ආස්වාසිය ආස්වාස වශයෙන් අල්ලන්නේ. වම තිනුට වම වශයෙන් දන්නවනම් එතන මෝහේ නැහැ. ආනේ විදිහට යාට ඒ සීලයෙන් අලුත් කරගත්ත හිත තෙත ගන්නගත්ත හිත නිසා වර්තමාන වශයෙන් හිත පවත්තමින් ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආස්වාස් ප්‍රසආසය හෝ පිම්බී මෑකිරීම හෝ දියුණු වෙනා වැඩි කරලා තිබුණට වැඩි වැඩි කරලා අල්ලා ගන්න පුළුවන් නම් ඒ කරන හැම චිත්තක්ෂණයක් පාසාම අපි හිතුවට කවදාකවත් කරන්න බෑ කියලා ඒ චිත්තක්ෂණේ 100%ක්ම කෙලස් කැපෙනවා. ඒ චිත්තක්ෂණේ 100%ක්ම කෙලස් කැපෙනවා. නමුත් ඒක Tamanට සමාදම් වෙන්න ඒකේ ඒකේ ආනිසංස බුද්ධි විඳින්න ඒ චිත්තක්ෂණයම ලැබෙන්නේ නැහැ අපි එහෙම දෙයක් අහලා නැති නිසා. අපි එහෙම දෙයක් විශ්වාස කරපු නැති නිසා. ඒ නිසා නැවත නැවතත් මේ විදියට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් ආශ්වාස කරනවා මම දැන් ප්‍රශ්වාස කරනවා මම දැන් පිම්බීම් බලනවා මම දැන් හැකියම බලනවා කියලා ඒ ඒ වෙලාවේ එළඹ සිටින හිත තියෙනවනම් ඒක ටික වේලාවක් එක දිගට පවත්නකොට Tamanට තීරෙන්න පටන් අර ගන්නවා ඒ පවත්තපු චිත්ත වීදිය පුරාවට ඒ පවත්තපු චිත්ත සම්තතිය පුරාවට විඥාන ස්රෝතේ පුරාවට ලෝභෙන් ද්වේෂෙන් මෝහෙන් පැටලිලක් නැහැ දැන් මට තියෙන්නේ ඒක පුළුවන් තරම් වැටෙන්න දෙන්නේ නැතුව මේ එකල නැගිටව ගත හිත නැගිටලා පවත්වාගෙන යණ්ඩයි අන්න ඒ වැඩේ කරන්න දන්නවනම් ඒ කෙනාට කොයි කුලෙන් පැවිදි වුණත් බුදුහාමර සත්පුරුසයි කියලා කියනවා. පැවිදි වුණත් නැති වුණත් සත්පුරුසයි කියලා කියනවා. මොකද එයා ධම්මාන ධම්ම ප්‍රතිපත්තියට මුල් තැන දීලා කටයුතු කරන්නේ. ඒ නිසා ඒ කෙනාට කියනවා සෝ පටිපත්තින් ඒවානන්තරං කරිත්වා පටිපච්චති. ප්‍රතිපත්තියම ප්‍රතිපදාවම අතරමැදි කරගෙනයි කටයුතු කරන්නේ. ගිහි ගතියක්වත් කුල ભેදයක්වත් වෙන භව සම්පත්තියක් නෙවෙයි ප්‍රතිපත්තියම මැදි කරගෙන කටයුතු කරන ගියාම එයාට ඕන තරම් ක්‍රමසහවිදි පහළ වෙන්න පුළුවන් අද නම් අයියන්තම් මේක අල්ලගත්තා මම හෙට පරියන්කට ගියාම ඊට වැඩි ටික වේලාවක් ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්තනවා නැත්නම් මේ ඉඳගෙන ඉන්න බවට හිත පවත්තනවා එහෙනම් තම් පිම්බීමක් කිරීම ගත්තනම් ඒකේ හිත පවත්තනවා <clears throat> නේද සක්මනට ගියා නම් සක්මනේ පියවර ගන්න වැඩි කරනවා කියලා මේ මුල් ගැම්ම ඉස්ලාම මේ ගැම්ම ඇති කරගත්තා නම් ඒක වැඩි කර ගැනීම සඳහා අපි සෑම කෙනාටම අද ඉන්නවට වැඩිය පොඩ්ඩක් හිට වැඩි කරගන්න පුළුවන් ශක්තියක් හැම කෙනාටම තියෙනවා. අද අපි නරක අතහැරලා හොඳට ආවනම් අපි මේ ඉස්සරහට යනකොට හදන්නේ හොඳින් වඩා හොඳට යන්නයි. ඒක සම්බන්ධයෙන් හැම කෙනාටම මේට වැඩිය ටික ටික ටික ටික දියුණු කරගැනීමේ ක්‍රම තියෙනවා. ඒ සඳහා අපේ හිත යම් දවසක පෙළ ගැහුණාට පස්සේ ඒ පැත්තට යෙදුණාට පස්සේ මොනවදෝ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. වඩ වඩා ක්‍රම සහ විදි තේරෙන. වඩ වඩාත් මේ පාරේ හුරුකම ඇසුර ආද ගතිය සුවද ගතිය මිත්‍ර ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක වැඩි කරන වැඩි කරන යනකොට අර ඒ එළඹ සිට එළඹ මොහොත කයට එළඹි මොහොත වැඩි වෙනකොට වැඩි වෙනකොට රාග ద్వේෂ මොහ අඩු වෙනවා කියන එක එක දවසක විනාඩි 5ක් 10ක් එක දිගට භාවනාවේ අල්ලලා හිටියනම් තේරෙයි නැගිට්ටට පස්සේ ඒක නැත්තම් භාවනාවෙන් හිත එළියට ආවට පස්සේ පුදුමාකාර සාන්ති ගතියක් පුදුමාකාර නිවිච්ච ගතියක් පුදුමාකාර විවේක ගතියක් පුදුමාකාර උදකලා වෙච්ච ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර යදෝපු යදවිලි හැටියට Tamanට එකට එක ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේන තවදුරටත් මේ ප්‍රතිපදාවම අන්තරාත්කරීත්වයි කියන්නේ ඉස්සරහින් තියාගෙන කටයුතු කරනවා නම් එයා මීට පස්සේ ඇසුරු කරන්නේ උසස් කුලයේ මිනිස්සු නෙවෙයි. විනන අඹුකාර මිනිස්සු නෙවෙයි. මට වැඩි භාවනා කරන කෙනෙක් ඉන්නවනම් අන්න සත්පුරුෂයා. මම මේ පැත්තටයි උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ සත්පුරුෂකම් වැඩි වෙනකොට තමයි මට තව සත්පුරුෂයෙක් අඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. මයිලක සත්පුරුෂකම ඇත්තෙත් නැත්නම් සත්පුරුෂයෙක් මනින ගති දන්නේත් නැත්නම් මට කොච්චර බුදුහාමතුරු දැක්කත් මට අඳුරන්න බෑ. ඉතින් අපි ළඟ තියෙන මේ නොදන්නකම තියාගෙන එහෙම නැත්නම් මේ මට ඉඩ දෙනවා නම් කියන්න පුළුවන් අසත්පුරුෂකම තියාගෙන මේ පාපතර ගතිය තියාගෙන අපි මෛත්‍රී බුදුහමසර කළා අඳුරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ පින්කම් ඔක්කොම කරලා කල්පයක් ගිහිල්ලා හරි කමන්නේ මෛත්‍රී බුදුහම ඉස්සරහට දැක්කට පස්සේ ගඳෙන් අඳුරන්න පුළුවන්. පාටෙන් අඳුරන්න පුළුවන්. කටහඬින් අඳුරන්න පුළුවන්. මොකෙන් අඳුරයි? Taman ළඟ සත්පුරුෂ ගති නැත්තම් බුදුහාමුදුරු දැක්කත් මේ කොහෙදෝ යන පොට්ටනිකාරයෙක් කියලා හිතාගන්න ඉඩ තියෙනවා. නිසා බලංගොඩ ආනන්ද මෛත්‍රී ආමරෝ 1956 එළියලා තියෙනවා. මේ වගේ කාලයක නම් බුදුහාමරෝ වඩින්න නම් එපයි කියලා. මොකද අපි වඳින්නේ මොනවදෝ දිලිසෙන කාටදෝ. අපි අඳුරන්නේ නැහැ බුදුහාමරෝ. අපි දැකලත් නැහැ බුදුහාම නිසා දැන් වගේ දවසක බුදුහාමරෝ වැඩියොත් අම්මප පොලිඩෝල් බිල නැහිනවා. මේ බෞද්ධයා කියන අමනයා කරන වැඩ ටික නිසා. ඒක දවසක් අර කුමාරතුංග මුනිදාස මහත්තයා ලියලා තියෙනවා හදිස්සියෙම පණිවිඩයක් ආවලු බුදුහාමසෝ කැලණිපන්සලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කුමාරතුංග මුනිදාස මහත්තයත් පානදුරෙන් පාරට ආවලු බස් එකට යන්න එක බස් එකටවත් ඉඳ නැතිලු. පිරීලා පොඩි කාගෙන මිනිස්සු යනවලු මේ කොළඹට මේ බුදුන් දකින්න. එතන ඉඳද්දි හොඳටම වයසට කියලා ආකි ලොක්කේ කැරමිටියක් කන නැ පාරායින්ට ආවල ඊට පස්සේ ගලු වාර්ෂිකුන් දාස මාත්‍ය කතාව කොයිද ලොක්ක යන්නේ අනේ මහත්යෝ බුදුහාමුදුරු වැටලා තියෙනවා නම් ඉතින් වෙන මොනවද කරන්න තියෙන්නේ මටත් යනවා ඊට පස්සේ ගලු උඹට ලොක්ක වේනවද මේ බස් එකට හොස්ස කරන්න බෑ උඹට තියා මේ හත්දන්ත උලේ සයිසක ඉන්න මටවත් බස් එකට නෑ ගන්න බෑ කියලා මහත්යෝ ඉව්වා කියලා හරියන්නේ නෑනේ බුදුහාමුදුරු වැඩිය නම් යන්නේ එකයි තියෙන්නේ කියලා ඊට පස්සේ කුමාරතුංග හිතාගත්තලු දාස මාත්‍ය මම ඉස්සල මේ ලොක්ක බස් එකට ගොඩ කරලා එල්ලෙනවා කියලා කියලා යන්ත බස් නතර කරන්නම නැතිලු. යනවලු ඕ ගාලා පිළිලා. බස් එක නතර කරපු ගම විජහාට ඒ ලොක්කා ෆුට්බෝඩ් එකට නගනකොටම ඇද්දවලු බස් එක. එතකොට උඩ ඉන්න මිනිස්සු ගහපුවම ලොක්කට මේ මුනා කියවිලලා මේ බස් එක යන්න දෙන්නෙත් නැහැ කියලා ගහපුවම ලොක්කා වැටුණා. වැටලා තල්ල කඩාගෙන ඊට පස්සේ කුමාරතුංග මිනිසාස් මහත්තයත් බෑලා. මොකද උනේ කියලා අනේ මහත්තයෝ බස් එක හදනකොට මට ගැහුවා මං වැටුණා. මට තුවාල වෙලා ඉහිලා ලේන්සු අරගෙන පීපියා ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා කවුද තට්ටු කරන්නේ. ඊට පස්සේ කිව්වලු මේ හැරිලා බලනකොට ආම්දුර කෙනෙක්. ඊට පස්සේ කිව්වලු මේ ඇයි පාරට වෙලා ඉන්නේ කියලා. කිව්වලු මේ බුදුහාමුදුර ඇවිල්ලා කැලණි පන්සලට මේ යන්න දෙට නැතු ඉන්නේ කියලා. ඒලු මමයි බුදුහාමුදුරෝ මං එන්න තමයි හිතා හිටියේ මං එන්නේ නැහැ කිව්වලු. මේක නම් බෞද්ධයාගේ වැඩේ. මේ නාකියෙකුට බස් එකකට කොට පයින් දෙකක් දමලා අනිනවා නම් මේව රටට මං ආයෙ එන්නේ නැහැ කියලා. එන්න තමයි මං හිතානේ හිටියේ මං එන්නේ නැහැ කියලා. මේ බුදුන් දකින්න යන නාකයට පයින් ගහනවා. අනික කට්ටිය කලින් ගිහිල්ලා බුදුන් දකින්න හදනවා. අන්න ඒ වගේ බෞද්ධයෝ මේකේ ඉන්නේ. ඒ නිසා Taman තුල සත්පුරුෂ ගති නැතුව බුදුහාමුදුරුව ආවත් පව කරගන්න. නිසා Taman තුල මේ කෙලෙස් නැති චිත්තක්ෂණය රාග ద్వේෂ මොහ තුනෙන් තොර චිත්තක්ෂණය මේකයි කියලා එකට එළඹිලා ඒක අඳුනා ගන්න තාක්කයි අපේ තියෙන බෞද්ධකමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අතර වෙනස විශාල පරාසයක්. ඊටාම සෝචනීය පරාසයක් තියෙනවා. අබෞද්ධය දන්නේ නැති පරාසයක් තියෙනවා. ඉතින් මේ ඒ වර්තමාන මොහොතේ රාග ద్వේෂ මොහ දන්නේ නැතුව ඒ කරන වැඩ පිළිවෙල කියන බුද්ධ ආගම කියලා වර්තමාන මොහොතේ රාග ద్వේෂ නැති චිත්තක්ෂණයක් ගන්න පුළුවන් මට ඒක ආයාසයෙන් ගන්න පුළුවන් කියන ධර්මය කියනවා බුද්ධ ධර්මය කියලා. අද බුද්ධ ධර්මය බුද්ධ ධර්මයේ අතර විශාල පරාසයක් තියෙනවා. ඒ පරාසය යා කරන්න බැරි තරම් මෝහයෙන් යට වෙලා තියෙනවා. නමුත් මේ බණ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ සාපෘෂ සූත්‍රයේ දේශනා කරන්නේ එහෙම බයක් ඇති කරලා ඈත් කරන්න නෙවෙයි බුද්ධ ආගමේ හිටියට කමන්නේ බුද්ධ ධර්මයට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා ධර්මානුධම්ම ප්‍රතිපatti කියන්නේ මොකක්ද කියලා දැනගන්න. දැනගෙන ඒක යෙදෙන්න. යෙදෙනකොට ප්‍රයත්නය හරහා යම් වෙලාවක Tamanට තේරෙයි අපි ළඟ පරණ පව් තියෙනවා. පරණ සත්පුරුෂකම් තියෙනවා. පාපතර ගති තියෙනවා. බාල ආශ්‍රය තියෙනවා. අසත්පුරුෂ ආශ්‍රය තියෙනවා. නමුත් ඒ ඔක්කොම තියේදී මම දන්නවනම් කොහොමද රාගෙන්තර මොහොතක් ගත කරන්නේ කොහොමද ද්වේෂෙන්තර මොහොතක් ගත කරන්නේ මෝහෙන්තර මොහොතක් ගත කරන්නේ නැත්නම් සතිමත් මොහොතක් ගත කරන්නේ අප්‍රමාද මොහොතක් ගත කරන්නේ විවේකී මොහොතක් ගත කරන්නේ හුදේකලා මොහොතක් ගත කරන්නේ කියලා දැනගත්තොත් එදා ඉඳලා මල් මාලයකට මල් ලැබුණා වගේ එක එක එක එක වැඩි කරන එකයි තියෙන්නේ. තාවගුණ <coughs> වැලක් අරගෙන එක එක ඇටේ දාන්න වගේ පුළුවන් චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න පටන් අරගත්තොත් අන්න තමයි තේරෙන පටන් අරගෙන මේ බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයේ අතර තියෙන මේ පරාසය සම්බන්ධ කළ හැක්කක්. ඒ දණ්ඩක් බැඳිය හැකි හැක්කක්. හැබැයි ඒකට දෙවන්නේක් කවදාවත් උදව් කරන්නේ නැහැ. ඒකට තමන්ම කරුණු කාරණා දැනගෙන ඒක සම්බන්ධ කරගත්තොත් සංසාරේ ප්‍රධානම වෙනස ඒකට කියන හැබෑ වෙනස කියලා වෙන්න පටන් ගන්නවා. පිටකෙනුට උදව් කරන්න බැරි නම් ඇයි බණ කියන්නේ කියලා අහන්න පුළුවන්. බණේදී උනන්දුවක් ඇති කරලා දෙන එක විතරයි කරන්නේ. බණ අහන ඔක්කොට මේක තේරෙන්නේ නැහැ. බණ අහන ඔක්කොට මේක ධෛර්යයක් කළ යුත්තක් වශයෙන් වැටෙන්නේ නැහැ. ඒකට කාටවත් බණ කියන කෙනාට කරන්න දෙයක්වත් නැහැ. හැබැයි මේ අහනකොට 100න් එක්කෙනෙකුට, ලක්ෂෙන් එක්කෙනෙකුට, 1000න් එක්කෙනෙකුට සමහර විටක ඔලුවට ටොක්ක්ක් යනවා වගේ තේරෙනවා. ජීවදික් කළ ලුණු කැටයක් තිබ්බා වගේ තේරෙනවා. ඒ ඇති. එතකොට බෑ මේ ලුණු කැටේ රස දන්නේ කරා හිතනවා අනේ මේ බණෙන් තමයි මට වේර තේරම සිද්ධ වුනේ කියලා කවදාවත් නැහැ. එයාට මේ පින කලින්ම තිබිලා තියෙනවා. ඒ නිසා එයාට බණ කියනකොට රැටහෙනවා. නමුත් මේ පින නැති කෙනාට කොච්චර ඒ ධර්ම කාරණා කියලා දුන්නත් එයාට තේරෙන්නේ එයාට බුද්ධ ආගම රසයි. බුද්ධ ධර්මයට වැඩිය මොකද බුද්ධ ධර්මයේ කරන්න ගියාම ඇඟ රිදෙනවා අප්පා. ඉඳගෙන ඉන්න බෑ. සක්මන් කරන්න බෑ. රැට නොකා ඉන්න බෑ. ඉතින් নানা ප්‍රකාර එළු ධර්ම මත වෙනවා බෑ බෑ බෑ බෑ. ගෙදර ගිහලා බත් කාලා බුදියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුද්ධ ආගමට ලොකු කටයුතුකමක් කරත හැකි. නැත්නම් ලොකු බෝධි පූජාවක් කරත හැකි. ලොකු සාංගික දානයක් දෙන්න පුළුවන්. ඒකල නමත් හයියෙන් ලවුඩ් ස්පීකර් ලව කියව ගන්න පුළුවන්. එතකොට හිතනවා අනේ කොච්චර හොඳද මේ සප්පුරුෂ දසප්පුරුෂ පැත්තක තියේදී අර වැඩේ කොතක නම ගහගෙන පිටියක නම ගහගෙන වැඩේ කරන එක. මම නැවතත් කියනවා මේ කාටවත් මම මේ ඉඟි කරන්නවක්වත් කාටවත් පහත් කරන්න නෙමෙයි කතා කරන්නේ මෙහෙම කන පැලෙන්න ගැව්වේ නැත්තම් තේරෙන්නේ අප්පා රිදෙන්න ගැව්වේ නැත්තම් තේරෙන්නේ ඒ නිසා මට පොඩ්ඩක් පොඩි උදව්වක් ඕනේ මේ වගේ පිළිසකට නැතුව මම එළිය කියලා ගැව්වනම් කුටි කන්න වෙනවා එදා කාටවත් කියන්න එපා මේවා කිව්වයි කියලා තේරෙන්නේ නැත්තම් පැත්තකට දාන්න ප්‍රශ්නයක් නැහැ තේරෙන කෙනා ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා මේ අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා අපකොස් සංගාණ්ඩ යන්න එපා. තීරණ ධර්මයක් තියෙනවා නම් මතක තියාගන්න ඕනම වෙලාවක අසපුරුෂකම ගැරන්ඩියක් හැවහලන්න වගේ අහලන්න පුළුවන්. සප්පුරුෂකම ඕනම වෙලාවක මල් මාලයක් පළඳව ගන්න පළඳව ගන්න පුළුවන්. අන්න එවැනි අලුත් භාවයක් සඳහා අලුත් එවැනි නැවුම් භාවයක් යටහත් පහත් භාවයක් නිහතමානී භාවයක් පිණිස අද දවසේ මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආරම්භක ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා සීල දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා